විනය කර්ම පොත මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් විසින් සම්පාදිතයි. ලේකම්ගේ සටහන් ශාසනයේ පැවැත්මට හේතු වන විනය පිටකය හා විශේෂයෙන් භික්ෂුත්වය හා භික්ෂු සමගිය ගොඩනගන්නා වූ එහි ඇතුළත් විනය කර්ම පිළිබඳව ඇති නොදැනුමට හේතු දක්වන පූජ්‍යපාද රේරුකාණේ නාහිමියෝ මෙහි ප්‍රස්තාවනාවෙන් වැදගත් කරුණු කීපයක් අපේ අවධානයට ලක් කරති. සමාජීය හේතු නිසා භික්ෂු පරමාර්ථ වලින් සංඝයා වහන්සේ ඈත්වීමත් විනය කර්ම ඒකාධිකාර පිහිටුවීමත් මේ අතර වැදගත් වෙයි. සමකාලීන පඬිරුවණක් වූ පූජ්‍යපාද යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමියෝද තම සංගීබන සමන්නේසනා හා වනකතා යන කෘතීන් මගින් මේ පණිවිඩය දුන් බව අපි දනිමු. භික්ෂූත්වය ආරක්ෂා කර ගනිමින් සංකීර්ණ සමාජයක කටයුතු කිරීම හා ගිහි පැවිදි වෙනස ගැන තේරුම් ඇතිව ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය කිරීම අද මහා සංඝරත්නයෙන් ඉටවිය යුතු අගනා කාර්යභාරයකි. ගිහියන් විනය දැනුමෙන් පිරිහි සිටින නිසා නොබියව ප්‍රතිපදාව බිඳින හෝ විනය ප්‍රඥප්තිය තමන්ව නොදැනීම නිසා එය බිඳින හෝ භික්ෂූන් වහන්සේ අනිකුත් සමයන් අතර බුදු සමයේ සිටින උත්තරීතර తත්වය හුවා දක්වන්නට අසමත් වෙති. වෙනත් ආගමිකයන් තම අනුගාමිකයන් රඳවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලාමක පිළිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පහත වැටෙනවාට වඩා බෞද්ධ භික්ෂූන් වහන්සේට තම දායකයන් ඇද බැඳ තබා ගන්නා ශ්‍රද්ධාව මෝහත් කිරීමේ මග විනය ප්‍රඥාප්තිය නොපිරිහෙලා ක්‍රියාත්මක කිරීම බව බොහෝ දෙනා වහන්සේට නොවැටහීම අභාග්‍යකි. බෞද්ධකම ගැන දැනුමත් අභිමානයත් දායකයන් තුල රඳවන්නට අසමත් උන්වහන්සේලා වෙනත් සමයන් පිළිගන්නට තම දායකයන්ට මං පාදති. මහා සංඝරත්නයේ රැකීම පිණිස යුතුයකමක් වශයෙන් ගිහියා පුදන පරිෂ්කාරයේහි ආගමික අගය ඉතිහාසයේ විසින් වෙනස් කර ඇති බවත් ආනිසංසයන් පැරණි අගයෙන් දැක්විය නොහැකි බවත් බෞද්ධයන්ගේ ਵਿਚාරයට ලක්ව ඇති බව පෙනේ. විද්‍යාව හා තාක්ෂණය පෙරමුණු ගත් නව අධ්‍යාපන රටාවෙන් ආගම ගැන ඉහළ තක්සේරුවෙන් සිතන තරුණ පිරිස අඩු කරයි. මේ නිසා නිතතින් ගිහි මානසිකත්වය ආකර්ෂණය කරගන්නා බුද්ධ ආඥාව රැකීම සඳහා භික්ෂු අධ්‍යාපනයේ විශේෂ තනක් හිමිවිය යුතු බව වගකිය යුතු ගිහි පැවිදි දෙපිරිසෙහි අවධානයට යොමු විය යුතුය ඇත. තමන් ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසා දායකයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තහවුරු වන අයුරු බුදුරජාණන් වහන්සේ නොඑක් තන්හි දේශනා කර ඇත. ඒ නිසා চিරාත් කාලයක් බුදුසසුන රැකීමෙන් ලෝකයාට සැලසෙන යහපත පවත්වා ගැනීම පිණිස වර්තමාන මහා සංඝරත්නය සැරියුත් මුගලන් පරම්පරාවට ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම පිණිස විනය පිටකය ගැන අවධානය යොමු කරත්වා මේ මුද්‍රණයේදීත් මීට පෙර පූජ්‍ය කිරියොරුවේ ධම්මානන්ද හිමිපාණන් හා කුකුල්පනේ සුදස්සි හිමිපාණ වහන්සේලා කියවූ සෝදුපත් සටහන් ප්‍රයෝජනවත් විය. කලින් මුද්‍රණයේ තිබූ සුළු අඩුපාඩුද විනය කර්ම අත්පොතක් වූ මෙහි තිබීම නොසුදුසු බව සැලකූ ධම්මානන්ද හිමිපාණෝ එවැනි තන් සොයා බලා නැවත සකස් කිරීමට දැඩි අවධානයක් යොදවූහ. සංශෝධිත පරිගණක වර්ණ සංයෝජනයෙන් දායක වූයේ හොරණ රුමායා ග්‍රැෆික්සි සාලිය ජයකොඩි මහතාය. සිකුරු මුද්‍රණාලාධිපති ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මනා ලෙස මුද්‍රණ කටයුතු නිමවිය. අප අරමුදල පවත්වන්නට උරදෙන සියලු සදහැවත් වූ මේ පොතෙහි නොකඩවා පැවැත්මටද උපකාර වූහ. සියල්ලන්ට බුදුසසුනේ පැවැත්මට සම්බන්ධ වූහයි ලැබෙන සතුරු සිතින් සැනසීම වේවා. තිසරණ සරණයි. සීතන්පුලි ආරච්චි ගරුලේකම් ශ්‍රී චන්දමිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය 2008 ඔක්තෝබර් 20 වන දින පොකුණු විට දීය. ප්‍රස්තාවනා විනයෝ නාම සාසනස්ස ආයු විනයේ තිතේ සාසනං තිතං හෝති යන සංගීතීකාරක මහරහතන් වහන්සේලාගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥා දේශනාව වූ විනය පිටකය සර්වඥ ශාසනයේ ජීවය වන බැවින්ද විනය පවත්නාතෙක්ම බුදුසසුන පවත්නා බැවින්ද සකල ශාසන මාමක භික්ෂූන් විසින්ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළ යුතුය සීමා බන්ධන උපසම්පදා ආදී විනය පිටකයෙහි එන කර්ම විනය කර්ම නම් වේ කුල පුත්‍රයන් උපසම්පදා කොට බුදු සසුනට ඇතුළු කිරීම හා එසේ බුදු සසුනට ඇතුළු වූ කුල පුත්‍රයන්ගේ සීලය නැවත නැවත සංස්කරණයත් විනය කර්ම මාර්ගයෙන්ම සිදු කළ යුතු බැවින් විනය කර්මයේද බුදු සසුනේහි උසස් තැනක් ගන්නකි විනය කර්ම කරන කලෙහි විනයාගත ක්‍රම හා නොඉක්මවා ඊතා පිරිසිදු ලෙසම එය කළ යුතුය. වර්ධවා කරන විනය කර්මය කෙලේද නොකලේ මෙන් වෙයි. නොදැනුවද විනය කර්මය වර්ධවා කිරීම ඊතා නපුරකි. එයින් බුදු සසුන නැසෙන්නේය. වර්ධවා සීමා බන්ධනයක් කළොත් ගල් කණු සිටවා ඇතද එය සීමාවක් නොවේයි. එහි කරන විනය කර්ම එකකදු හරියන්නේ නොවේ. එහි උපසම්පදාවක් කෙලේද ඒ උපසම්පදා කරනු ලැබුවෝ උපසම්පන්නියෝ නොවේති. මතු කාලයේදී ඒ අසීමාවල උපසම්පදා කරනු ලැබුවන් විසින් කරන පැවිදි උපසම්පදා එකකුදු හරි නොයන්නේය. සීමාව හොඳ වුවද උපසම්පදා කර්මය වරදවා කරන ලද්දේ නම් ඕහුද අනූප සම්පන්නයෝම වෙති. මතු කාලයේදී ඔවුන් විසින් පැවිදි කරන ගෝලයෝද නොපැවිද්දෝ අනුසම්පන්නයෝම වෙති. වරදවා විනය කර්ම කිරීමෙන් වන හානියේ බරපතල බව මේ කරුණු වලින් තේරුම් ගත යුතුය. විනය කර්ම ගැන මනා දැනුමක් ඇතිවීමට සම්පූර්ණ විනය පිටකයම මනවින් උගත යුතුය. නොයසේනම් විනය කර්ම හෝ wen වශයෙන් උගත යුතුය. මනවින් විනය කර්ම කළ හැකි වීමට පොත් පරිශීලනයමත් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා විනය කර්ම කළ පුරුද්දද තිබිය යුතුය. අතීතයේ විසූ බොහෝ භික්ෂූහු විනය කර්ම ගැන දැනීම හා කළ පුරුද්ද ඇත්තෝ වූහ. මේ කාල භික්ෂූන් අතර විනය කර්ම ගැන මනා දැනුම හා කල පුරුද්ද ඇති භික්ෂූන් බහුල නැති බව කිය යුතුය. එයට හේතු කීපයකි. අතීත භික්ෂුවට ධර්ම විනය පරිශීලනයට තමාගේ මුළු කාලයම යෙදවිය හැකිව තිබිනි. වර්තමාන භික්ෂුවට ලෝකේහි තත්වයක් ඇතිව වාසය කිරීමට ධර්මය විනය හැර තවත් බොහෝ දේ ඉගෙන ගන්නට සිදු වී තිබේ. එබැවින් වර්තමාන භික්ෂුවට තමාගේ උගෙනීමේ කාලයෙන් වැඩිහරයක් ධර්ම විනයෙන් පිටත් දේ උගෙනීම සඳහා යොදවන්නට සිදු වී තිබේ. එයද මෙකල භික්ෂූන්ට ධර්ම ඥානය හා විනය ඥානය මද වීමේ එක් හේතුවකි. පිරිවෙනක උගෙනීම අවසන් කොට සිය අරමට පැමිණියා වූ භික්ෂුවටද පන්සලේ කටයුතු වලට හා දායකයන්ගේ කටයුතු වලටත් සංඝයාගේ කටයුතු වලටත් තමාගේ අඩුපාඩුකම් පිරිමසා ගැනීමේ වැඩවලටත් මුළු කාලයම යොදවන්නට සිදු වෙයි. ඒද මෙකල භික්ෂුවගේ ධර්ම විනය ඥානය මදවීමේ එක් හේතුවකි. ලාංකික භික්ෂූන්ට විනය කර්ම නුපුරුදු වීමට ඇති තවත් හේතුවක් නම් ඒ ඒ නිකායවල උපසම්පදා කර්මය එක් එක් පිරිසක් විසින් අයිති කරගෙන තිබීමය. උපසම්පදා කර්මය තථාගතයන් වහන්සේ විසින් එක් පිරිසකට පමණක් හිමි කර ඇතියක් නොවේ. එය උපසම්පදාව ඇති සකල භික්ෂූන්ටම හිමිය. මධ්‍ය දේශයෙන් පිටත ඕනෑම ප්‍රදේශයක පිහිටි සීමාවකදී උපසම්පදාව ඇති භික්ෂූන් පස් නමක් එක්ව උපසම්පදා කර්මය කළ හැකිය. බුද්ධ කාලයේහි ඒ ඒ පෙදෙස්වල විසූ උපසම්පදා අපේක්ෂකයන් උපසම්පදා කර තිබෙන්නේ ඒ ඒ පෙදෙස්වල විසූ භික්ෂූන් විසින්මය. බුරුමේ දනුදු ඒ ඒ පෙදෙස්වල උපසම්පදා කර්මය කරන්නේ ඒ ඒ පෙදෙස්වල භික්ෂූන් විසින්මය. උපසම්පදා කර්මයට નિયમિત විශේෂ පිරිසක් හා විශේෂ තැන් එහි නැත. සෑම තැනම කෙරෙන උපසම්පදා කර්ම වෙනසක් නැතිව එහි පිළිගනු ලැබේ. රටේ සියලු පෙදෙස්වලම උපසම්පදා කර්මය එහි කෙරෙන බැවින් ඒවාට සහභාගී වන්නට ලැබීමෙන් සියලුම භික්ෂූන්ට විනය කර්ම කිරීමේ පුරුද්ද ඇති වෙයි. ලංකාවේද ඒ සිරිත පවතිත හොත් බොහෝ භික්ෂූන්ට විනය කර්ම පිළිබඳ අභ්‍යාසයක් ඉබේම ලැබෙන්නේය. එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමිව තිබීමේ ගුණ අගුණ දෙකම කිය හැකිය. කොතෙක් ගුණ එහි ඇතත් ඊ타ම නපුරු ආදීනවයක්ද එහි ඇත්තේය. එනම් උපසම්පදාව හිමි කරගෙන සිටින පිරිස යම්කිසි ක්‍රමයකින් අශුද්ධ පිරිසක් වී නම් මුළු නිකායටම ඒ නිකායේ සංඝ පරම්පරාවටම උපසම්පදාව නැති වී යාමය. උපසම්පදා අපේක්ෂකයෙකුට උපසම්පදාව ලබා ගැනීමට ඇති ඊටාම හොඳ ක්‍රමය නම් තමා හොඳින් දන්නා හඳුනන නිර්මල උපසම්පදාව ඇතියන් හැටියට සැකයක් නැතිව තමාට පිළිගත හැකි පිරිසකගෙන් උපසම්පදාව ලබා ගැනීමය. එසේ උපසම්පදාව ලබාගත් භික්ෂුවට තමාගේ උපසම්පදාව පිළිබඳ සැකයක් ඇති නොවේ. ඒ නිසක බව ආදරයෙන් සීලය රැකීමටත් කරුණක් වෙයි. තොරතුරු නොදන්නා නාදනුන පිරිසකගෙන් උපසම්පදාව ලබාගත් තැනැත්තාට තමාගේ උපසම්පදාව පිළිබඳ ස්ථීර විශ්වාසයක් ඇති නොවේ. නොඑක් විට උපසම්පදාව ගැන කුකුස් ඇති වෙයි. එය හොඳින් මහනදම් පුරණු කැමැති කුල පුත්‍රයෙකුට මහත් බාධාවකි. අධෛර්යයට කරුණකි. උපසම්පදා කර්මය එක් පිරිසකට පමණක් හිමි වී තිබීමේ තවත් ආදීනවයක් නම් උපසම්පදා අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ ගුරුවරුන්ට බොහෝ මුදල් සපයන්නට සිදුවීමය. අද පවත්නා තත්ත්වයේ හැටියට නම් මුදල් වැය නොකොට උපසම්පදාව නොලැබිය හැකිය. පැවිද්දන්ට මුදල් පරිහරණය තහනම් කොට සිකපද පැන වූ තථාගතයන් වහන්සේ මුදල් වැය නොකොට නොලැබිය හැකි උපසම්පදාවක් නොපනවනසේක. උන්වහන්සේ විසින් උපසම්පදාව පනවා ඇත්තේ පාසියුරු ඇති කවර දුප්පත් උපසම්පදා අපේක්ෂකයෙකුට වුවද සතේකදු වැය නොකොට උපසම්පදාව ලැබිය හැකි පරිද්දෙනි. අද උපසම්පදාව පිළිබඳ පවතින්නේ ඊට ඉඳුරාම වෙනස් ක්‍රමයකි. උපසම්පදාව මුදල් වැයකොට ලැබිය යුත්තක් වී ඇති බැවින් ගිහියන් මගුල් ලියුම් නෑමිතුරන්ට යවන්නාක් මෙන් උපසම්පදා කර්මයට මුදල් ලබනු පිණිස නෑ මිතුරන්ට දායකයන්ට ලියුම් යැවීම අද රටේ සිරිතක් වී තිබේ. උපසම්පදා කාලවලදී සමහරුන්ට ඒ ගැන එවන ලියුම් එකක් දෙකක් නොව බොහෝ ගණනක්ද ලැබෙයි. එය රටට කරදරයකි. බොහෝ දෙනාගේ අප්‍රසාදයටද කරුණකි. එක් එක් නිකායක එක් එක් පිරිසක් විසින්ම උපසම්පදා කර්මය කරන කලෙහි එහි යම්කිසි වරදක් ගැන මුළු නිකායටම උපසම්පදාව නැතය කියා තවත් කෙනෙකු විසින් චෝදනා කරන්නට ඉඩ ඇති බැවින් එක් එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමි කරගෙන තිබීම නිකාය ભેදය උග්‍ර වීමටද හේතුවකි. කරුණ මෙසේ හේයින් එක් එක් පිරිසකටම උපසම්පදා කර්මය හිමි වී තිබේ. තිබීමේ සුදුසු නුසුදුසු බව ගැන මහා සංඝයා වහන්සේ කල්පනා කරනසේක්වා විනය කර්ම පිළිබඳ දතියුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්ඡේදයකම සඳහන් නොවන බැවින් විනය පොත් කියවා විනය කර්ම ගැන දතියුතු සියල්ල දැන ගැනීමට ලෙහෙසි නැත විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සඳහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය එබැවින් විනය කර්ම ගැන පළපුරුදු කම් මද වූද විනය පොත් භාවිතය මද වූද භික්ෂූන්ට ඒ ඒ විනය කර්ම කරන හැටි පහසුවෙන් දත හැකි වනු පිණිස විනය කර්මයන් නිවැරදි ලෙස කරගත හැකි වනු පිණිස සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනය කර්ම පොත නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී මෙහි පැවිදි කිරීම හා උපසම්පදා කර්මයද උපසම්පන්න භික්ෂූන්ගේ සීල පාරිශුද්ධිය සඳහා කරන්නට සිදුවන විනය කර්ම බොහෝ ගණනක්ද වරද කරන භික්ෂූන්ට දඬුවම් පිණිස කරන පබ්බාජනීය කර්ම ආදී කර්ම බොහෝ ගණනක්ද ගිහියන්ට දඬුවම් පිණිස කරන පත්ත නිකුජ්ජන කර්මයේද සංඝයාගේ හා පුද්ගලයන්ගේ පහසුව පිණිස කරන විනය කර්ම බොහෝ ගණනක්ද දුෂ්කර විනය කර්මයක් වූ සීමා බන්ධන කර්මයද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි දක්වා ඇත විනේහි අවියත් භික්ෂු පිරිසකට වුවද මේ පොතේ ආධාරයෙන් නිවැරදි ලෙස උපසම්පදා කර්මයක් සිදු කළ හැකි වනු ඇත. දැනට භික්ෂූන් අතර කෙරෙන භික්ෂූන්ට යම් යම් අවස්ථාවලදී කරන්නට සිදුවන විනය කර්ම සියල්ලම අඩුවක් නැතිව මෙහි ඇතුළත් වී ඇත. කර්ම වාක්‍ය කීම ඊතා සැලකිල්ලෙන් කළ යුත්තකි. කීමේදී වරදක් වුවහොත් කර්මය සිදු නොවේ. එබැවින් විනය ගරුකයෝ පොත් බලාගෙනම කර්ම වාක්‍ය කියති. වයෝවෘද්ධ මහා ස්තවීරයන් වහන්සේලාටත් පහසුවෙන් කියවිය හැකිවනු පිණිස මෙහි කර්ම වාක්‍යයන් ලොකු අකුරෙන් මුද්‍රණය කරවා ඇත. වර්ග කීපයක අකුරු යොදවන මෙබඳු පොතක් මුද්‍රණය කිරීම කල්ගත වන දුෂ්කර වැඩකි. එහෙත් මරදානේ අනුල මුද්‍රණාලයේ කලමනාකාර තන්පත් WDJ රත්නායක අපුහාමි මහතාගේ ක්‍රියාසූරත්වයෙන් මේ පොතේ වැඩ ඉතා කෙටි කලකින් නිම වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු. පොතක් මුද්‍රණය කරවීමේදී ගත්කතුවරයෙකුට කරන්නට සිදුවන සෝදුපත් කියවීම ආදී හැම වැඩක්ම මේ පොත මුද්‍රණයේදී ඉතා සැලකිල්ලෙන් කරදුන් අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්යාණ ධම්ම නමට පින් සිදු වේවා. බුදු සසුන බැබලේවා මීට ශාසන ඉස්තකාමි රේරුකාණේ චන්ද විමල ඉස්තවීර බුද්ධ වර්ෂ 2499 විවහාර වර්ෂ 1955 ඔක්තෝබර් 10 වෙනි දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය